අපි ධර්මයට යොමු වෙන බවක් අපට කියන්නේ ධර්මයට යොමු වෙනවා කියලා කියන්නේ මේ තමන්ගේ මාන්නකාරකමක් කිසිමක් තුළ තමන් ආයේ තමන්ට ලකුණක් දීගෙන මම ඕන දැන් සිල් රකින්න මම දැන් මේවා කරනවා මට දැන් මේක තේරෙනවා දැන් මම මේක ඉගෙන ගන්නවා මේ අපි මේ තමන්ට මාන්නකාරකමක් දීගන්න එකට නෙමෙයි සුඛියත් ඉක්මවන එකක් එකේ දෙන්නට ඕන අන්න අර වචනයකට අවනත වෙනවා කියන එක ඒ කියපු දහමකට අනුගත වෙනවා කියන එක ඒකට කොච්චර නැමීමක් ඕනේද අසාමාන්‍ය නැමීමක් ඕනේ බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා සංයුත්ත නිකායේ මහවග්ගයේ මග්ග සංයුත්තේ කල්යාණ මිත්‍රයාට නැමුණා නම් ඔහුට අනිවාර්යෙන්ම මාර්ගයේ උපදිනවාමයි සූර්යා උදා වෙන්න කලින් අරුණ උදා වුණා වගේ. දැන් අපට වෙලා තියෙන්නේ මාර්ගයේ උපදින්න නැත්නම් කල්යාණ මිත්‍ර නැමුණා කියලා හිතන් හිට නැමිලාද? නැමිලා නෑ. එක්ක හීනමානෙන්, එක්ක සදිසමානෙන්, සියමානොත් ඉන්න පුළුවන්. අර අපි හීනයි කියලා අපට බෑ කියලා අපි බැරි තැනින් අපි හරි නේද? නැමිලාද? නැමින්නේ. සමාන තැනින් ඒක තේරෙනවා. ඒත් නැමිලා නෑ. උසස් තැනින් උසස් තැනින් උනා අහන්නේ නෑනේ කොහොමද? එහෙම අහන අයත් ඉන්න පුළුවන්. ඉතින් එහෙම කෙනාට කොහොමත්ම නෑ. සාමාන්‍යයෙන් අහනවා කියන එක යොමු වෙනවා නම් අර උසස් කියන තැනින් අහනවා නම් වැරදි වෙන දහසින් අහන්න. දැන් සමාන හරි හීන හරි කියන තැනින් එනවනම් අන්න එතනදී අර හද්දම් අදිමානියක් සමානයි කියන තැනින් එක කියනවා හීනයත් එක්ක යන්නේ අනේ මට බෑනේ කියලා Tamanට ගරහ කරගන්නවා. ඒත් Taman හරි නැමින්නේ නෑ. එච්චරට පින්වතුනි අමාරුයි. බුදුරන් වහන්සේ පෙන්නපු විදිහට මේ ධර්මයට නැමෙන්නේ අතාගතයන් වහන්සේ නෙමෙන්න, කල්යාණ මිත්‍රයෙක් නෙමෙන්න. ඇයි අපට කොහෙන් ගියත් හැම තැනකින්ම අපි අපිව සාධාරණී කරගන්න හරීම දක්ෂයි. හරීම දක්ෂයි. පුදුම විදියට අපිව සාධාරණීකරණය කරගන්නේ. යෝනිසෝ වශයෙන් නිග්‍රහ කරන්නේ නැහැ. යෝනිසෝ වශයෙන් නිග්‍රහ කරන්න ඕනේ. ඒ ඇහෙන දේ අනුව ඇහෙන දේ අනුව ඒ ඒ කාරණාවට අනුගත වෙලා නිග්‍රහයකට යෙදෙන්නට ඕනේ. නිග්‍රහයකට නෙමෙයි යෙදෙන්නේ. ඒකෙන් අරගෙන හතුට වෙනවා. තමන් හතුට වෙනවා. ඊතර වීමෙන් හතුට වෙනවා නෙමෙයි. තමන්ට ලැබීමෙන් හතුට වෙනවා. අන්න ධර්මයේ සැබෑවටම ධර්මයට යොමු නොවෙච්ච කෙනාගේ ගතිය. සැබෑවටම ධර්මයට යොමු වෙනකොට එයාට පින්වතුනි හැම වෙලෙම නිතරම අර දැන් බුදුරණවහන්සේ ධර්මය ඉගෙන ගන්න පිළිලක් කියලා දිනවනේ. දැන් අපට මේ කාලේ කොහොම ඉගෙන ගත යුතු වෙයිද? අසාමාන්‍ය කැපකිරීමකින් ඉගෙන ගන්න ඕන වෙනවා. තමන්ට තේරෙන එකක් හම්බ වෙනවනේ ආයෙ තමන් හරි. නැමෙන්න නැති වෙන්න හේතු වෙන්නේ ඒකනේ. කොහෙන් හරි තමන්ගේ පැත්තෙන් ලස්සනක් ලකුණක් දාගන්න කැමැත්තක් තියෙනවා. මේ හැම එකක්ම වෙන්නේ පින්වතුනි බුදුරජාන් වහන්සේ නමකගේ උත්තම බව නිවැරදිව අඩුම තරමේ අංශු මාත්‍රයක් හරි ප්‍රකට නොවෙච්ච නිසා අපට ප්‍රකට වෙන්නේ බුදුරන් වහන්සේ කියලා ලේබල් කරපු සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්ව